දැයි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සාරණ වනේ පැත්තෙන් බලනකොට අපි 94 වෙනි භාවනා වැඩමුළුවටයි වෙලාව ඇවිල්ලා තියෙන අපි මේ වෙනකොට ඒ වැඩමුළුවට සම්බන්ධ වෙන අය වෙනුවෙන් නිස්සාරණ වනේ පැත්තෙන් සත්කාර තුනක් කරලා තියෙනවා නම් වශයෙන් මතක් කරනවා නම් කමඨහං දේශනාවක් අහන්න සකස් කරලා තියෙනවා මෙහෙමයි පරියන්ක භාවනා කරන්නේ මෙහෙමයි සක්මන් කරන වෙලාවේ කරන්නේ මෙහෙමයි ඉදිනදා වැඩවල සක්මන් සතිය පිටවන්නේ කියලා. දෙක සීලේක පිටවල තියෙනවා. ගියැත්තෝ මේ භාවනා වැඩමුළු සඳහා උපෝසත අටහාංග සීලය. තුන්වෙනි එක නිසන්වණේ පිළිබඳව හඳුන්වා දීමක් කරලා වැඩමුළුවට අදාළ විවස්ථා චර්යා පද්ධතිය කියලා දීලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධ වෙන එක එක්කෙනෙක් ඒ තුන සම්බන්ධව මොකක් හෝ සැකයක් මොකක් හෝ පැහැදිලි කරගත යුත්තනක් ඍජු කරගත යුත්තක් තියෙනවා නම් ඒ සඳහා තවත් භාවනා කරන කෙනෙක්ගේ විමසන්න එපා මේ අපි ගන්න හදන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට සීලය පිළිබඳ හෝ කමඨහන් ධර්ම දේශනා පිළිබඳ හෝ නිස්සාරණමණේ වැඩමුළුවට අදාළ විවස්ථා පිළිබඳ හෝ දැනගත යුතු යමක් තියෙනවා නම් කරුණා කරලා මේකට අවස්ථාව කරගන්නයි කියලා මම ඉල්ලනවා. ඒක අද හඳුන්වා දෙන දවසේ කරන ඉල්ලීමක්. ඒ දිගටම වළංගුයි. ඊට පස්සේ ඒ කමඨහන් ක්‍රියාවත් කරනකොට මතුවෙන ප්‍රශ්න සීලය දිගට කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න එතන මේ විවස්ථාව ක්‍රියාවත් කරනකොට එන ප්‍රශ්න තියෙනවා නම් Tamanට අදාළ ප්‍රශ්නය අපිට පුළුවන් සාකච්ඡා කරන්න මේ වෙලාවේ පොදුවේ. ඒකෙන් අර කමඨහන් සම්බන්ධ තියෙන එකට අපි කියනවා කමඨහන් සුද්ධ කරනවා කියලා. දීප කමඨහන අනුව උත්සාහ කරලා පරියන්ක කරන්න, සක්මන් කරන්න, එදිනදා වැඩ සතියෙන් නැවතිල කරන්න බලලා එතකොට මතුවෙන ගැටළු ස්ථාන හෝ Taman අත්දකින්න දේ වාර්තා කරනවා. ඊට අමතරව මේ මම මෙතෙක් සඳහන් කරපු දේවල් වලට අමතරව තමන් ගත කරන ආධ්‍යාත්මික ජීවිතයට අදාළ දේවල් අල්ලපු gedara දේවල් නෙවෙයි Tamanට අදාළ දේවල් අපි මේක අවස්ථාවක් කරගන්න ධර්ම සාකච්ඡාවක් කරන්න කමඨාන් සුද්ධ කිරීමට අමතරව. ඉතින් මේක තමයි අපි මේ ඉදිරිපත් කරගත්ත මේ පැයේ ප්‍රශ්න සාකච්ඡාව කියන නමින් අදහස් කරලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා පළපුරුදු අය ඉන්න බවට ලකුණක් තමයි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. කෙසේ නමුත් ඒ ලිඛිත ප්‍රශ්න සාකච්ඡා කරද්දී හෝ අතරමඟදී හෝ කාට හරි සභාවට ප්‍රශ්නයක් ප්‍රකාශනයක් මාතෘකාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් සංඥා කරන්න. එතකොට අපිට මේ මයික් එක දෙන්න පුළුවන්. එතකොට යාට ඒකට කතා කිරීමේ සැසිවාරයේ අතරමැදදී Tamange මාතෘකාව සභාගත කරන්න පුළුවන්. ඉතින් අපි සැසිවාරයේ පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම කැමැති දැනගන්න මේ 94 වෙනි අපේ භාවනා වැඩමුළුව සඳහා ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන නවක පිරිස් අද මේ සභාවේ කී දෙනෙක් ඉන්නවද කියලා අත උසලා සංඥා කරන්නයි කියලා මං ඉල්ලා හිටනවා. හුඟක් වැඩි හරියක් ඉන්නේ අලුත් අය. ඒක අපිට ධෛර්යයක්. ඒ වගේ මේ අය පුළුවන් තරම් තරුණ අය වෙන එක තවත් ධෛර්යයක්. ඒකේ යත්තන්න මේ සාකච්ඡා වෙන ප්‍රශ්න දිහා බලලා මේ සැසිවාරේ හැඩේ බලා ගන්න පුළුවන්. ඉදිරියට තියෙන දවස්වල තම තමන්ගේ ප්‍රශ්න ප්‍රකාශනත් සභාවට සාකච්ඡාවට සැසිවාරට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ අනුව අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කවුද කැමති ප්‍රශ්න සභාගත කරන්න? ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. පින්වත් ස්වාමීන් වහන්සේ. මිදිරියේ සක්මන් භාවනාවට මුලපිරුවෙමි. පෙර අත්දැකීම් නැත. වට 8ක් 10ක් පමණ පමණ අනතුරු සිත විසිරී තිබිනි. අපට ශබ්ද කෙරෙහි සිත යොමු විය. ක්‍රමයෙන් මා සක්මන් කරන බව සිහි තබාගෙන සිටින විට පියවර තබන පාඩි එක එක ස්ථානයේ එක එක තෙරපි තෙරපුම් සහිත සහිත බව තේරුම් ගතිමි. පර්යංකයේදී සිත ඉක්මන් ඉක්මන් පරයන්කේදී සිත ඉක්මනින් සිත මාතුලට ගත හැකි විය. සියල්ල සැහැල්ලු වී මොහොතකට සුසුම් රැල්ලක් රැල්ලට අවධානය යොමු විය. ඒත් ඒ කෙටි වේලාවකට සිත සිත ශනිකව විසිරියයි. ශරීරයේ වේදනාවන් දැනෙද්දී සිත එක තැනක නොපිහිටයි. කරුණාවෙන් උපදෙස් ලබා දෙන දෙන්න දරුවන් සරණයි. ආධුනිකයෙක් වශයෙන් මේ තියෙන ප්‍රමාණය හොඳට ප්‍රමාණවත් වෙනවා. දැන් තමයි දන්නවා හිත විසිරෙන බව තියෙනවා වේදනාව නිසා අරේ මේ කියලා. ඉතින් ඒ වේදනාව තියෙද්දි මම ඇවිදින බව දැනගන්න පුළුවන්ද? එහෙනම් හිත විසිරෙන අනිකුත් සද්ද හිතවිලි තියෙද්දි ගමන් කරන බව ඇවිදින බව දැනගන්න පුළුවන් නම් ඒකෙන් ප්‍රමාණවත් වෙන්න සතුටටපත් වෙන්න වේදනාව තිබුණාට ඇවිදින බව අමතක කරන තරම් වේදනාව බලවත්ද? හිත පිට ගියාට තමන් ඉඳගෙන නෙවෙයි දැන් හිටගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්නේ කියලා දැනගන්න පුළුවන්කම තියෙනවනම් ඉස්සරහට ලොකු බලාපොරොත්තු තියන්න පුළුවන්. ඒ නිසා හිත විසිරියන එක දෝෂයක් නෙවෙයි. ඒ කාටත් වෙන දෙයක්. ඒ තියෙද්දිත් මූලිකව තමන් සක්මන් ඉරියව්වේ ඉන්න බව දැනගන්න පුළුවන් ඒක මේ ඉදිරි ගමනට සුභාසින්සනයක් දැනගන්න පුළුවන් දත මේ ඉදිරි ගමනක් තියෙනවා කියලා දැනගන්න තියෙන කාරණාවක් ඒ නිසා අනිත් දවසේ යනකොට කරදර ගැන අනපේක්ෂාවක් තියාගන්න එපා අපේක්ෂා කරන්න ආවට කමන්නේ. ඒ අතරමැද මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදින බව දැනගන්න පුළුවන්ද කියන එක දැනගෙන වටහාගෙන ඒකත් තමගේ කමඨහන් වාතාවට ඇතුළු කරන්න කියලා කියන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. කාල් තාලයකට තාලයකට ගාථා හා පිටිත් සජ්ජායනාවෙන් ප්‍රපංච ඇතිවන ඇතිවනවාද? ඉතින් අපි මේදී තාලෙට ගාථා සජ්ජායනා කරන්න කියලා නෑනේ මේ දීලා තියෙන උපදේශ ටික කරලා ඒකට දැනෙන දේ කියන්නේ අහල පහල තියෙන දේවල් මෙහෙට ඇදගෙන එන්න එපා. ඇදගෙන ගියොත් මෙතන 50ක් විතර මේ පාරෙන් පිටපයින්. ඒ නිසා මේ දීලා තියෙන උපදේශ ටික ක්‍රියාවත් කරනකොට ඒකට අදාළ ටික සාකච්ඡා කරලා නම් පස්සේ මේවා සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උපදේශ ඔක්කොම පැත්තක තියලා පිරිසජ්ජහනා කිරීමේ සාගාතා සජ්ජහනා කිරීමෙන් කුසල් සිදුවෙනද අකුසල් සිදුවෙනද ප්‍රපංච වෙනවද කියන ප්‍රශ්නේ අපි පිළිගන්නේ මෙතෙන්ට අදාළ නැති එකක් විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම පර්යංකය වඩන විට අත් දෙක එකට ඇලීවා ඇලී වාගේ දැනෙනවා. කකුල් දෙකක් දෙකත් පොළොවටම ඇලී වාගේ දැනෙනවා. මේ අවස්ථාවේදී මම මේ අවස්ථාවේදී මම දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කරනවා. මෙය මනවේදයි යන්න පහදා දෙන මැනවි. මේක මේ ක්‍රමයේ ඊට වඩාක් නැහැ. නමුත් දැනෙනවා කියලා දැනගෙන Tamanට පර්යංක භාවනාදී කළ යුතු මූල කර්මත්තාන්ට හිත යන්න පුළුවන් බැරිද කියන එක නම් ඊට වැදගත්. අනිත් එක මේ පරියංගේ ඉඳන කරන භාවනාව මොකද්ද කියලා කියන්නේ නැතුව ඒකට එන බාධා වලින් සාකච්ඡාව පටන් ගන්නවා කියලා කියන්නේ බාධා වලට කැමැති කියන අදහස. භාවනාවට නෙවෙයි කැමැත්තක් තියෙන්නේ බාධාවට. ඉතින් ඒක නඩ බාධා දිගින් දිගටම එනවා. ඒ නිසා පොදුවේ කවුරුත් මතක තියාගන්න කමඨාන් සුද්ධ කරගන්න ඕන නම් තමයි භාවනා හරිය වෙලාවේ හොඳම පරියංගේ හොඳම විස්තර ටික දෙන්නේ. ඒ වෙනුවට වැරදිච්ච පරියන්ක සහ බාධා ඉදිරිපත් කරනවා කියලා කියන්නේ ඒවට සාදර වෙනවා. කෙලෙස් වලට ආදර වෙලා බාධා වැඩි කරනවා. ඒ නිසා ධෛර්යය වෙන්න අහන කෙනාටත් හිත සන්තෝෂ වෙන්න හරිගිය විස්තරය කියලා හරිගිය විස්තර ඉදිරිපත් කරලා විසඳා ගන්න බැරි ප්‍රශ්නයක් විතරක් තියෙනවනම් රචනයේ අන්තිමටම දාන්න මෙන්න මේක මට දැනන ප්‍රශ්නයක්. නමුත් ප්‍රශ්නෙන් පටන් ගන්නවයි කියලා කියන්නේ නැස්චාත්වාදී කෙලෙස් බරිත ගතියක්. ඒ නිසා ඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙන හැම කෙනාම හිතට ගන්න කමඨහන සුද්ධ කරගන්න ඕනේ නම් තමන් කරන භාවනාව මොකද්ද කියලා කියලා ඒක හොඳටම බුදුන්පත් වෙච්චලා හරිය වෙලා විස්තර කරලා පස්සේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. දැන් මේකේ පටන් ගන්න තියෙන ප්‍රශ්නකින් එතකොට මේ ඉඳගෙන ඉන්න භාවනාවක්ද මේ කරන්නේ මොකද්ද මූල කර්මස්ථානේ කවදාකවත් මූල කර්මස්ථානේ හිත ගන්නම බැරිද කියන ප්‍රශ්න ගොඩක් එනවා. ඒ නිසා ලියන රචනයේ පුළුවන් තරම් ওই මං කියන ගුණ ඇති කරගන්න අපි මෙහි සකස් කරලා තිනවා කමඨාන් සුද්ධ කිරීමේදී වාර්තාව සකස් කරගන්නකොට හිත තබාග යුතු කරුණු සාමාන්‍ය පොඩි කොලේක මං හිතනයි කට්ටිය ලැබිලා තියෙනද කට්ටිය හැම වෙලාවෙම ලියන්න ඉස්සලා ඒක බලන්න නැත්තම් ඕගොල්ලෝ ලියන්නෙම වැරදිච්චා පෙරදිච්චා එතකොට ලියන කෙනාගේ තිත් නරක් වෙනවා අහන කෙනාගේ තිත් නරක් වෙනවා සාකච්ඡාවත් නිකන් බස් එකක් කෝච්චි පාරක් ගෙනියන්න හදනවා වගේ දඩදඩ ගන්න. හරියටම හරිය තැනින් සම්පූර්ණ සන්තෝෂ වෙච්ච තැනින් පටන් අරගෙන පස්සට දාන ප්‍රශ්න ටික. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පර්යංකය වරහන් ඇතුළ ආනාපාන සතිය කරන විට කය පිටුපසට නැමේ. ශරීරයේ ඉහළ කොටස. ඒ බව මම දැනගත් පසු නැවත ඉස්සරහට වී කෙලින් වෙනවා. මේ අවස්ථාවේදී නිදිමත ගතියක් නැත. ශරීරයේ වේදනාවක්ද නැත. හිත තැම්පත් වී සිටින විටයි මේ ආකාරයට සිදුවන්නේ. මේ සඳහා මා කුමක් කළ යුතුද? ඔය එතකොට වාඩි වෙලා පටන් ගන්නකොට මේ ප්‍රශ්නේ එන්නේ ඉස්සෙල්ලා ශරීරේ ඍජුව තියෙනකොට ආනපනේ කොහොමද කියලා වැටහෙනවනේ. එහෙන් බලනකොට ඕන නොදැනුවත්ම ශරීරේ පස්සට යනවා. ශරීරේ සකස් කිරීම හදිස්සි වෙනවා වෙනුවට බලන්න එimhe ශරීරයේ ඇදට තියෙනවා පස්සට ගිහිලා තියෙනවා බර වෙලා තියෙනවා කියන දැනීම තියෙද්දිත් ආනාපානේ කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒකල වෙනස කියන්නේ ඍජුව තියනකොට මට ආනාපානෙ පේන්නේ මෙහෙමයි ඇදට තියෙනකොට මෙහෙමයි කියලා මතක තියාගෙන ආයෙත් ආනාපාන විතර දානකොට Taman හදන්න ඕනේ ශරීරය Taman විසින් හැදෙනවා. ඊට පස්සේ ආයෙත් ලියන්න දැන් ශරීරය ඍජු වුණා නම් ඍජු වුණාට පස්සේ ආනාපානෙ කොහොමද කියලා නැත්තම් වෙන්නේ ආනාපාන විස්තර පැත්තක ගිහිල්ලා මේ ශරීරයේ ඇදවීම පිළිබඳ විස්තර වලින් රචනෙ පිරෙනවා. ඒ නිසා ওই වගේ සාධක බාධක ගොඩක් කිව්ව හම්බ වෙයි. ඔක්කොම හොඳයි. නැත්නම් මේ මොන දේ ආවත් ඒ අල්ලපනල්ලේ තමගේ මූල කර්මස්ථානේ බේර ගන්න පුළුවන් නම් මූල කර්මස්ථානත් එක්ක ඇසුර පවත්වන්න පුළුවන් නම් එයා දවසින් දවස බාධාවක් වෙන ගානේ ඉදිරියට යනවා. ඒ නිසා හැම වෙලාවෙම මූල කර්මස්ථානට සාපේක්ෂව මූල කර්මස්ථානයේ මුල් කරගෙන රචනෙ ලියනද එහෙම නොලියන හැම වෙලාවකම අපි අසතියට මුල් තැන දුන්නා වෙනවා බාධාවට ගරු කළා වෙනවා ඒක නිසා ඇද වෙලා තියෙනවා නම් ශරීරේ හදන්නට ගියයි කියන අපරාධයක්වත් වැරද්දක්වත් නෙවෙයි. මුත් වඩා හොඳ දේ තමයි ඇද වෙලා තියෙද්දී ආනාපානෙ කොහොමද කියලා බලන්න. එතකොට ඉබේම Tamanට කරන්න ඕන දේ භාවනාවෙන්ම කරලා දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ යයි සිතමින් සක්මන් කරන විට සිතේ එකඟ බවක් ඇතිවිය. පළමුවෙන්ම ගිය වේගයට වඩා ගමන කෙටිවිය. කයේ සැහැල්ලුවක්ද දැනුනි. තනි කකුලෙන් යන බවක්ද දැනුනි. කයට දැනුන සැහැල්ලුව නිසා දිගින් දිගටම සක්මන් භාවනාවම කරන්න සිතුනි. මේ පිළිබඳව පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මේක ඇත්තටම මොකද්ද පහදා දෙන්න කියන එක තේරෙන්නේ නැහැ. එහෙම සක්මන්ට හිත ගිය එක නම් බොහොම මංගල කාරණාවක්. ඒ මොකද සක්මනේ මේ විදිහට පුරුදු කරපු කෙනාට නිදිමත ප්‍රශ්න එන්නේත් නැහැ, වේදනා ප්‍රශ්න එන්නේත් නැහැ, කඩਿੱතු ගතිය එන්නේත් නැහැ. ඒ නිසා යාට හොඳට ඒ වගේ සක්‍රීය සක්මනකට පස්සේ කියලා වාඩි වුණාම පර්යංකේදී නිදිමත එනවත් අඩු වෙනවා, වේදනාවට උත්තරයකුත් තියෙනවා. ශරීරේ කර්මන්නේ හිතේ කර්මන්නේ ගතිකුත් තියෙනවා. ඒක නිසා පැයක් සක්මන් කරන්න. ඊට පස්සේ මේ ඇති වෙච්ච එකලස මේ ඇති වෙච්ච කර්මන්නේ භාවය කඩා බිඳ ගන්න නැතුව එහෙමම ඇවිල්ලා පරියන්ක පාඩු වෙනවා. එතකොට සක්මණේ ආනිසංස ටික පරියන්කට ලැබෙනවා. ඒ නිසා ඒ වගේ පොදු උපදේශයක් මිස වෙන පැහැදිලි කරන දෙයක් මේකේ ඇත්තේ නැහැ. පූජනීය වන්දනීය වූ ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල ඊතා කෙටිව පවතින ස්වභාවයක් දැනුනි. ඒ අවස්ථාවේදී කිසිවක් නොදෙනී ගියේය. නැවත භාවනා කරන බවක් හැඟුනි. නැවතද නොදෙනී ගියේය. මේ ගැන පහදා දෙන්න. බුදු සරණයි. එතන භාවනා කරන බවක් හැඟුනි කියන එක විස්තර ටිකක් දෙන්න පුළුවන් නම් තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව වැටුණාද? ආස්වාද ප්‍රසවාස දෙක වැටුණාද? නැත්නම් ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස වැටුණාද කියලා ඒ නොදැනීමේ ඉඳලා ආය භාවනා කරන බවක් වැටහුණා කියන එකට විස්තර ටිකක් දෙන්න කැමති නම් මේ රචනයේ ලියුපෙකන ඒක අනික් අයටත් ලොකු පූර්වාදර්ශයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ලියුපෙකන කැමැතිද ඉදිරිපත් වෙලා මේ නොදැනී ඉඳලා ආය ආනපාන භාවනාවට ආපු වෙලාවේදී මම භාවනාවට ආවා කියලා දැනගත්තේ මොන ලකුණෙන්ද මොන නිමිත්තෙන්ද මොන කාරණාවෙන්ද කියලා විස්තර කරන්න කැමති නම් හොඳයි. කැමැතිද හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න? එම නැත්තම් අනිත් දවසෙත් මේ වගේ ලියන්න ලියනකොට මට මේ නොදැනීම තැනක ඉඳලා හෝ බාධාවක ඉඳලා නැවත අරමුණට එනකොට තම මොන ලකුණින්ද දැනගන්නේ මම දැන් සතිය පිහිටලා මම ලකුණින්ද දැනගන්නේ මම භාවනාවට ආවා මොන ලකුණින්ද දැනගන්නේ මම වර්තමානට ආවේ කියන එක වාක්‍යයට තව විස්තර ඕනේ ආන්න එතකොට ඒක ලොකු මේ අතුලාන්තයට යෑමක් සිඳා බැහිමක් নিমগ্ন වීමක් වෙනවා ඒතරසු සහිතව ඉදිරිපත් කරන්න නැත්නම් මේ කියලා තියෙන කේ දෝෂයක් නෑ හොඳට යනවා අරතොරතුරක් දැක්කම වඩා හොඳයි කියලා කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා තබනවා යයි මෙනෙහි කළෙමි එම අවස්ථාවේදී පඨවි ධාතුව හා ආපෝ ධාතුව ඉස්මතු විය. එවැනි අවස්ථාවන් වලදී මම ඒ ධාතුන් මතුවීම සමගම ධාතුව පමණක් මෙනෙහි කළෙමි. එවිට ටික මොහොතකින් එය නැති විය. එලෙස මෙනෙහි කිරීම නිවැරදිද? නැතිනම් එම අවස්ථාවල අනිත්‍ය වැඩි යුතුයද? පතවි ආපෝ තේජෝ වායෝ යන අවස්ථා සක්මනෙහි නිවැරදිව මෙනෙහි කළ යුත්තේ කෙසේද? යන්න බව පවසන සේක්වා. සාමාන්‍ය ධාතු කොටස් මෙනෙහි කිරීමට ලක් කරන්නේ අපි මෙනෙහි කරන්නේ සම්මුතිය ඔසෝන යවනවා තබනවා කියලා කතා කරන දේ ව්‍යවහාරය එතකොට වැටහෙන දේ තමයි පරමාර්ථ ධර්ම ඒ වායෝ ධාතු වල මම වායෝ ධාතු ආවයි කියලා කියන්නේ ඒ යෝගාවචරයා මේ පටවි ධාතු වායෝ ධාතු හඳුනගන්න නිමිති තියෙනවා හඳුනගන්න ලකුණු තියෙනවා අන හඳුනගන්න මේ සටහන් සහ ආකාර තියෙනවා ඒ සටහන් සහ ආකාරමිකේ සටහන් කරන්නේ නැතුව මම ආපෝ ධාතුව පටවි ධාතුව අඳුරගත්තා කියනකොට එතන නොකිය විචයමක් තියෙනවා. ඊට පස්සේ ඒක මෙනෙහි කරලා තියෙන එක වැරදි. ඒව මෙනෙහි කරන්න යන්නේ අපි ඔසවනවා තබනවා කියන එක සම්මුතිය විතරයි මෙනෙහි කරන්නේ. මේවට සාදර වෙනවා. ඒව ඇවිල්ලා යයි. නමුත් යෝගාවචරය පටවි ධාතුව දැක්කා කියනට වැඩි පටවි ධාතුව අඳුනගත්තේ මොන ලකුණෙන්ද මොන සටහනෙන්ද මොන ආකාරයෙන්ද මොන නිමිත්තෙන්ද කියලා කිව්වනම් මට ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ඉස්සල යෝගාවචරය කියලා තුන මම ආය අරමුණට ආවා. භාවනාවට අමුණ නිමිත්තෙන් දාලා. දැන් මේ යෝගාවචරය කියලා තුන මම පටවි තේජෝ ආපෝ අඳුරගත්තා කියලා මොන නිමිත්තෙන්ද අඳුරගත්තේ. ඒ ටික ප්‍රකාශ කරන්නේ නැත්තම් මේක තනි කර බොරුවක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් හිතලුවක් වෙන්න ඉඩ තියෙනවා. වැරදි අඳුනා ගැනීමක් වෙන්න තියෙන නිසා අපිට සාක්ෂි වෙන්න බෑ. මොකෙන්ද අඳුනාගත්තේ කීප නැති නිසා. ධාතු පරමාර්ථ ධර්ම කද්දාකත් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ සම්මුතිය. ඔසෝනවා යවනවා දමනවා ආස්වාද ප්‍රසවාස වගේ ඉතින් මේ සම්මුතිය කියන එක සමාජලාට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. නිකන් සාමාන්‍ය විවහාර භාෂාවෙන් මෙනෙහි කරන්න. මේ වගේ දේවල් දැන ගැනීම සඳහා ඉදිරිපත් වෙන දේවල් මිස මෙනෙහි කිරීම සඳහා කරන්නේ නැහැ. අනිත් එක අනිච්චන් දුක්ඛං අනත්තං කියන එකත් මෙනෙහි කරන දෙයක් නෙමෙයි. මෙනෙහි කරන්න ඕනේ තමන් කරන දේ සක්මනේදී පරියංකේදී තමන් ඉන්න බව හෝ ඉඳගෙන ඉන්න බව හෝ ආස්වාද ප්‍රසවාස දෙකයි. ඉතින් මේ රචන ලියපෙකන කැමැතිද තමන් පටවි ධාතු අඳුනගත්තේ මොන නිමිත්තෙන්ද මොන සටහනෙන්ද මොන ලකුණෙන්ද මොන ආලම්බණයෙන්ද කියලා කියන්නේ. එහෙම නැත්නම් මං ඉල්ලා හිටනවා අනිත් දවසේ ලියනකොට ආනේ තමන් අඳුනගත්ත නිමිති සටහන් ආකාර ලිංග උද්දේශ පුළුවන් තරම් ඇතුල් කරන්න පරමාර්ථ වචන සඳහන් කරනවට වැඩිය. සඳහන් කරනකොට කමන්නේ නමුත් අර මැද හිස්තනක් තියන්න නැතුව ලියනවනම් වඩා හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. උදෑසන සක්මන් භාවනාවෙන් පසු පරියංක භාවනාවට හිඳගත් පසු ක්ෂණිකවම සිත තැම්පත් වුවත් ශරීරයට අපහසුතාවයක් දැනුණා. එය නැවත ඇතිවීමට කුමක් කළ යුතුද? ඒ නැවත ඇතිවීමට උදෑසන සක්මන් භාවනාවෙන් පසු පරියංක භාවනාවට හිඳගත් පසු ෂණිකවම සිත තැම්පත් වුවත් ශරීරයට අපහසුතාවයක් දැනුණා. එය නැවත ඇතිවීමට කුමක් කළ යුතුදැයි අනුකම්පාවෙන් වදාරන සේක්වා. තියෙනවා අදහස ඉදිරිපත් වෙලා නැහැ වචන පාවිච්චි කරාට ඒ අපහසුතාවයේ නැවත ඇති කරගන්න මොකද්ද කරන්න ඕනේ කියන එක ඉල්ලනා වගේ මට පේනවා. ඉතින් කාට ළඟින්න කරොත් දෙක තුනක් අනින්න කියන්නේ ඒකට අවශ්‍ය වෙනවා ඇති. ඒක ඉතින් මම හිතන්නේ භාවනාදී අවශ්‍ය කරන දෙයක් කියලා. නැති කිරීමට ඇහුවනම් ඔන්න හිතා ගන්න පුළුවන් පැන්ඩෝල් පෙත්තක් බීපන් බුදියා ගනින් කියලා කියන්නේ. ඒක නිවැරදි කරන්න කැමති දේ ලියුව එක නා නැත්නම් එයත් මේ ලියන කියන එක හරියද ලියවිලා තියෙන එකද නැත්නම් වෙන එකක්ද ලියවිලා තියෙන්නේ. ඒ නිසා මම කියනවා ඒක නැවත ලියන්න ඒ ඇති වෙච්ච අපහසුතාවය නැවත ඇති කර ගැනීමට තියෙන අවශ්‍යතාවය නම් ඒකම නැවත ලියන්න. නැති කිරීම නම් නැති කිරීම කියලා ලියන්න. ඒ වගේම තමන් ලියන රචනයේ නැවතරයක් කියවන්න පෙට්ටියට දාන්න ඉස්සලා. ඒ වගේම අර මූලික උපදේශ පන්ති කියවගන්න ප්‍රශ්නයක් අහන්න ඉස්සර වෙලා මම මේ කතා කරන්නේ දී ඇති සැකිල්ලට අනුවද එහෙම නැත්නම් ගොඩක් වෙලාට මගේ ඇති විවේචන වලට ලක් වෙනවා. උසාවියට ගිහිල්ලා අපිට සාමාන්‍යයෙන් කතා කරන්න බෑ උසාවි භාෂාවෙන් කතා කරන්න ඕනේ නැත්නම් පෙරක නඩුකාරයෙක් කල් පෙරක දොරේ කල්ලන්න ඕනේ. නැත්නම් නඩුකාරයෝ අපි කතා කරන්නේ මට කැමති නෑ. ඒක උසාවිය කියන්නේ. ඒ වගේ තමයි මේක ඊටත් වැඩිය ධර්මාධිකරණයක්. ඉදිරිපත් කරනදී හරියට පිරිසුදුට ඉදිරිපත් කරන්න. ඒ සඳහායි අර මූලික උපදේශ ටික දීලා තියෙන. ඒ වගේම පෙට්ටියට දාන්න ඉස්සෙල්ලා හිතන්න මේක කියවන කෙනාට තේරෙනවද මේ? අදිසිලියන් ලියන් කියලා පෙට්ටියට දැම්මට හරියන්නේ නෑ කියවන කෙනාට තේරෙන්නේ නෑ. ඊට පස්සේ ඉදිරිපත් වුණ නැත්නම් ඉතින් නඩුව අහක දාන්න වෙනවා. ඒ නිසා නැවත ලියන්නේ කියලා මං ඉල්ලා හිටියා. අවසාන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ එදිනෙදා කටයුතු වලදී සතිය පුරුදු කරන්නේ කෙසේද? යම් දෙයක් ගන්නා විට ගෙනියනවා ගන්නවා ආකාරයටද අතුගාන විට අතුගානවා අතුගානවා ආකාරයටද මම සතිය පුරුදු කරන්නේ මෙම ආකාරය නිවරදිද යන්න පහදා දෙනු මැනවි. ඔය සත්‍ය පිහිටවීමට ආදාය උපකාරයක් තමයි මෙනෙහි කිරීම. මේ ප්‍රශ්නේ සඳහන් කරලා තියෙන්නේ මෙනෙහි කිරීමේ ක්‍රමය සම්බන්ධව. ආයිති මෙනෙහි කරන්න ඕන කරලා තියෙන්නේ චේතනාපූර්වක කරන වැඩේ. අපි ගමනක් යන ගමන් දකින්නත් පුළුවන් අහන්නත් පුළුවන් දේවල් වෙන්න පුළුවන් නමුත් චේතනාපූර්වක කරන්නේ ගමන නම් යන බව හෝ වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න. යමක් ගණ්ඩ අත දික් කරන වෙලාවක ඒදී අල්ලන බව එහෙම නැත්නම් ගන්න බව මෙනෙහි කරන්න. එහෙම නැත්නම් සතිය පිහිටෝ බවට තියෙන ලකුණ නැත්නම් සතිය පිහිටෝ බවට දැනගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහුවොත් කීත හැකි සක්මන් කරනකොට ප්‍රධාන වශයෙන් පතුල් වලට දැනෙන දේවල් අපි ප්‍රධාන කරනවා එදිනෙදා වැඩවල අතුල්පතුල් දෙකටම දැනන දේවල් ප්‍රධාන කරගන්න. යමක් අල්ලනකොට කොහොමද ඒක රවුම් දෙයක්ද සීතල දෙයක්ද ගොරෝසු දෙයක්ද තද දෙයක්ද මෙලෙක් දෙයක්ද කියලා අත තියෙනකොටම තේරෙනවා. මේ අත සාමාන්‍යයෙන් සතෙකුගේ ස්පර්ශක වගේ. ආන්න ඒක තමයි අපි සතිය පිහිටව බාට වෙනස. තද දෙයක් අල්ලනකොටයි මෙලෙක් දෙයක් අල්ලනකොටයි එතකොටම සතිය පිහිටලා නම් දෙක වෙන් කරලා අඳුරන්න පුළුවන්. සුමුදු දෙයක් සහ ගොරෝසු දෙයක් අල්ලනකොට සුමුදු බව ගොරෝසු අනුව අනුව සතිය පිටාන පුළුවන්. හැලු දෙයක් සහ බර දෙයක් අතේ තියානිනකොට පටවි ගතියේ පටවි ලක්ෂණ ඔය හයම පේනවා. දැනෙනවා. තද, මෙලෙක්, සුමුදු, ගොරෝසු, බර, හැලු. වැగిරෙනදී පිඩු කරන ගතිය, අල්ලනදී කම්පන චංචල ගතිය, නිශ්චල ගතිය, උණුසුම, සිසිලස ආනේ බව දැනෙනවා නම් මෙනේ කරන්න ඕන නම් කරන වැඩේ අනුව තමයි මේ දේ දැනනවා සත්‍ය පිටුබ දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිය තමයි කවුරුත් වගේ පටන් අරගන්න මේ විදියට ඉතින් කියන දේ කරන දේ කියලා හරි වැරදි බලලා නැවත නැවත කරන එක තමයි කරන්නේ. හොඳටම මේක ලේසියෙන් කරන්න පුළුවන් වෙන්නේ පරියන්කේ ඉන්නකොට ක්‍රියා මොනවාක්වත් කරන්නේ නැහැ. ඉබේ සිදුවෙන හුස්ම දිහා හෝ පිම්බීම හැකිලිම දිහා බලාගෙන මේ පිම්බීම මේ හැකිලිම නැත්නම් මේ පිම්බීම හැකිලිම නෙවෙයි නැත්නම් මේ හැකිලිම මේක පිම්බීම නෙවෙයි කියලා මේ වෙන්කොට දැනගන්නා ගතියෙන් තමයි අපි පිහිටි සතිය ප්‍රත්‍යක්ෂණය කරන්නේ උරගා බලන්නේ. ඉතින් ඒක ටිකක් දුරස්ත ක්‍රමයක් තමයි එදින්දා වැඩවල කරන සතිය. එතකොට අතුල් වලට පතුල් වලට හැපෙන මොන දේ හරි ඒක මේකමයි වෙන දෙයක් නෙවෙයි කියලා හඳුනා ගන්න පුළුවන් ශක්තියක් මේ අතටත් තියෙනවා අතහරා යන සංඥාවටත් තියෙනවා. අන්න ඒකට එළඹෙනවා නම් එක දෙයයි එකවර කරන්නේ බොහෝ අනික් දේවල් අතහරිනවයි කියලා කරන දෙයට මුළු හදින් කරනවා නම් කෙරෙනවා නම් ඒක තමයි සතිය. ඒකට ගන ධෛර්යයක් වශයෙන් තමයි අල්ලනවා අල්ලනවා නැත්නම් අත දිගාරිනවා කියලා මෙනෙහි කරන ක්‍රමය. නිසා මේ දෙක ක්‍රමවේදයේ මෙනෙහි කිරීමයි ලැබෙන ප්‍රතිඵලයේ සතියයි කියලා මේ ප්‍රශ්නේ අහලා තියෙන ක්‍රමවේදය පිළිබඳව ඒක කරන්න ඕනේ චේතනාපූර්වක කරන දෙයයි මෙනෙහි කරන්න කියලා කියන්නේ. අවසරයි අවසරයි ස්වාමීන් වහන්ස තව ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. පින්වත් ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී වම දකුණ ලෙසින් මෙනෙහි කරමින් විනාඩි 20ක් පමණ සක්මන් කළෙමි. විටක සිත පියවර කිහිපයක් එකඟ වෙමින්ද යලි විසිරෙමින්ද පැවතුනි. සක්මන කෙලවර සිතගෙන සිටමින් සිටින ඉරියව්ව මෙනෙහි කරද්දී සිත එකඟ විය. එවිට දැස් පියාගෙන සිටින අතර නලල දෙසින් කුඩා කෙඳිමින් පුංචි අංශුමින් එක්වෙමින් දිය පහරකට එක්වන ලෙසින් ගලා ගියේය. එය දිය සුලියකට තුන් පැත්තකින් කැරකී එන ජල කඳක් මෙනි. දිය සුලියට හසු වී කැරකිමින් ගලා යන දිය පහරක් මෙනි. සක්මනෙන් ඉවත්ව පරියංකයට ගිය විටද දැස් වැසූ විට ටික වේලාවක් මෙය පැවතුනි. මට තේරුණේ මෙය සිතුවිලි සංස්කාර ලෙසයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය කුමක්දයි පහදා දෙන්න. මේක ඇත්තටම පළවෙනි වතාවට දකින්නකොට දෙවෙනි තුන්වෙනි වතාවට දකින්නකොට මේක හිතලුවක්ද ප්‍රත්‍යක්ෂයක්ද? එහෙම නැත්නම් මේක සුබ කාරණාවද අසුබ කාරණාවද? භාවනා ප්‍රතිපදාවේ දියුණුවක්ද අහම්බයක්ද කියලා මොන විදිහකට අල්ලන්න බෑ. ජීන්සා යෝගාචරය ටිකක් අන්දබන්ද වෙනවා. කලකොල වෙන්න පටන් අර ගන්නවා. නමුත් Taman භාවනාවේ දියුණු වෙනවයි කියලා කියන්නේ සතිය වැඩෙනවයි කියලා කියන්නේ මේ தත්වෙට එන පාර හොඳට විස්තර වෙන්න පටන් ගන්නවා. මම සක්මන් කර කර හිටියේ. ගිහිලා හිටගෙන නතර වුණා. නතර වුණාට පස්සේ ඒ සක්මන මෙතෙක් කරගෙන යාම නිසා ඇතිවිච්ච සතිය හරහා මේ මම ඉන්න බවට වෙනදා නොදැක්ක සියුම් සංඥාවල් දැනෙන්න පටන් ගන්නවා. මම මැරිලා නැහැ කියන්නේ. මට නිින්ද ගිහිල්ලා නැහැ කියන්නේ. මට සීමුර්ජා වෙලා නැති බට සංඥා එන්න පටන් ගන්නවා. මේක කොයි වෙලාවෙත් තියෙන දේවල් නමුත් අපි කවදාකවත් Tamange ශරීරය දිහා සාදරෙන් බලන්නේ අපි අතීත අනාගතයේ දේවල් බලනවා, අතන මෙතන බලනවා, වෙන කට්ටිය ගැන බලනවා මිසක් මේ බැලුවොත් මේක තියෙනවා. ඊට පස්සේ මේ අපුරුදු වෙනකොට මොන ඉරියව්වේ හිටියත් දවස කොයි වෙලාවෙත් මේක තියෙන බව වැටහෙනවා. මම වෙමි කියන එක, මම ඉන්නවා කියන එක, මම ඉඳිනවා කියන එක හෝ මම මැරිලා නැහැ කියන බාට මේ වගේ සංඥා රාශියක් තියෙනවා. මේ සංඥාව හුදේකලාවක් දක්වනවා. හිත අරහිමේ ගිහිල්ලා නැහැ. හුදේකලාව. අසත්පුරුෂයා දකින්නේ කොටු වුණා, කොන් වුණා, තනි වුණා වගේ. සත්පුරුෂයා මේක දකින්නේ හුදේකලාවක්, විවේකයක්, පිරිච්ච ගතියක්. ඉතින් මේක දැනෙනකොටම අපි එක්ක රේඩියෝක් අහන්න යනවා, පත්‍රයක් බලන්න යනවා, කවුරුත් එක්ක කතා කරන්න යනවා. අයියෝ පාළුයි, තනිකමයි කම්මැලි කියලා ඒක කෙලස්. කාට හරි තේරෙනවා නම් මේ භාවනා ප්‍රතිපදාවකින් ලැබිච්ච විවේකයක් මේක, හුදකලාවක් මේක, සාමයක් මේක කියලා එයා පුළුවන් තරම් බලනවා කවුරුත් එක්කවත් කතා නොකර මේ ඇති වෙච්ච එක දිනු කරා. මෙතන ඉන්න ඔක්කොටම ඕක තියෙනවා. සමහර මේකට තරහයි, වෛරයි නැති කිරීම සඳහා කවුරුත් එක්ක හරි කතා කර කර ඉන්නවා. එක්ක රේඩියෝ අහන, එක්ක පත්‍ර කියවන, එක්ක නව කතා කියවන. මේකට බය කට්ටිය සත්පුරුෂයා මේ ප්‍රතිපදාය ප්‍රතිඵලයක් බව දැනගෙන ඒ හුදේකලාව වැඩි වෙන විවේකයේ වැඩි වෙන ඒ පිරිච්ච ගතිය වැඩි වෙන දේ දියුණු කරනවා. මේක හොඳට තේරුම් ගත කරණ තියෙනවා මේ කම්පන චංචල වේග කොයි ඉරියව්වෙත් දවසේ හැම වෙලාවෙම තියෙන. ඒක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. භාවනා ප්‍රතිඵලයෙන් කරන්නේ මේ ඒ වෙනුවට පේන බාහිර নানা ප්‍රකාර අරමුණු කෙරෙහි හිත අනේක නතර කරලා තැම්පත් කරන එක තැම්පත් කරනකොට මේක වැඩි වැඩි ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බලන්න මේක දැනෙනකොට තමන්න තියෙන බයක්, චකිතයක්, තනි වෙච්ච, කොන් වෙච්ච ගතියක්ද නැත්නම් හුදේකලා වුණා, විවේක වුණා. සාමකාමී පරිසරයකට ආවා, විස්්‍රාම වෙන පරිසරයකට ආවද කියලා ඒ දැනුම අනුව තමයි අපිට කමටහන සුද්ධ කරලා ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ දීපටිපේකනාට සභාගත කරන්න පුළුවන්ද ප්‍රකාශ කරන්න පුළුවන්ද මේ දැනිච්ච දේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් ආපු ප්‍රතිඵලයක් මංගල කාරණාවක් විදිහට දකින්න නැත්නම් තනි කන් දෝෂයක් වගේ බය වීමක්ද දැනන කියලා සභාගත කරන්න කැමතිද උත්තරයක් දෙන්න කැමතිද උත්තරයි මට ඒක ගොඩාක් පැහැදිලි කරන්න නම් තේරුන්නේ නැහැ ඒ වෙලාවේ නම් තේරුණා මේක මම පළවෙනි වතාවට අත්දැක්කේ ආයේ ඊයේ පරියන්කිනුටත් හිත ටිකක් එකඟ වෙලා තිබ්බා. නමුත් අද නම් ආනාපාන සතිය නෙමෙයි සක්මනේ හිත එකඟ වෙලා තිබ්බ අවස්ථාව. ඒක ඒකට හිත මේක කෙරේ බයක් චකිතයක්ද තියෙන්නේ නැත්නම් මට මේක නැවත ලැබෙනවා නම් හොඳයි කියලා මේකට මේක විවේකයක් ආනිසංසයක් විදිහට වැටහෙන්නේ. භාවනාවෙන් ලැබිච්ච දියුණුවක් වෙන්නේ නැති කියලා හිතනවා ඒක තව ටිකක් දියුණු කරගන්න හිතනවා ඒක බයක් කියලා හිතන්නේ නැහැ සමහරවිට. හරි ඒකකොට මේක භාවනාවේ ප්‍රතිපදාවේ දියුණුවක් හිතේ තැම්පත් ගතියක් කියලා දැනෙච්ච කෙනෙක්ගේ මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මේක දියුණු කරගන්න මම මේ භාවනා කරපු කෙනා මොන විදියෙන් අනුග්‍රහ කළ යුතුයි කියලා තමන්ගේ සාමාන්‍ය බුද්ධිය කියන්නේ. තව සතිය දියුණු කරගෙන භාවනාවේ නිරත වෙන්න ඕන කියලා හිතන. ඔය ඒකට කියන ක්‍රම සහ විදි මං අහන්නේ. දැන් මේක නැවත ලං කරගන්න සැරයක් දැක්කා. නොදකපු කෙනෙක් එක නෙවෙයි මම මේ කතා කරන්නේ. දකපු කෙනෙක් මේක නැවත මට සමීප කරගන්න ඉක්මනට ගන්න වැඩි වේලාවක් පවත්වන්න වගේ પરමාර්ථයක් ඇතුව කරනවා නම් කුමන ක්‍රම සහ විදි අනුගමනය කරුවොත් හොඳයි කියලාද සමන්ගේ සාමාන්‍ය බුද්ධිය යෝජනා කරන්නේ. සිතවිලි වලින් ඈත් වෙලා සතිය දිනු කරන්න ඕනේ කියලා හිතෙනවා භාවනාව. සතිය දිනු කරන්නේ කොහොමද? අම් ඉන්න ඒ කමටහනේම හැම යලි යලි යෙදෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒකට මේ මේ බබාගේ භාෂාවෙන් නැත්නම් බහතෝරන වෙලාවට කියන වචන ඕක. නමුත් හොඳ පළපුරුදු ආචාර්යවරු මේකට දෙන උත්තරේ ශාස්ත්‍රීය උත්තරේ තමයි මේකට කැමැත්ත මේක භාවනා ජීවුණක් බව දන්න මිනිහට විතරයි නිවනක් දකින්න පුළුවන්නේ. ඒක සම්මාදිට්ඨියට වැටෙනවා නැත්නම් මේකට බය වෙලා මේකට චකිත වුණොත් එයාට ඊට පස්සේ තනිකන් දෝෂ ඇති වෙනවා. කලු කුමාර දිෂ්ටි කියයි අනම්මනන් තෝගින් නටන්න වෙනවා. නියමිත කාලසටහන අනුව භාවනා කරොත් ආදි වශයෙන් ඒකට අදාළ කරුණු Tamanට ඒකේ තදදිමුත්තතා කියලා මේක පාලියෙන් කියන්නේ එය කෙරෙහි නැමී සිට කටයුතු කරන ගතිය. තදදිමුත්තතා. ඒ වනේ ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට Tamanට ගොඩාක් ක්‍රමසාවිදි තියෙනවා මේ වරක් ඇති වෙච්ච දේ නැවත ඇතිවීම සඳහා ඒක ඇත්තටම තව කෙනෙකුට හරි අමාරු උදව් කරනවා. මූලධර්ම කියලා දෙන්න පුළුවන්. මේකට සාදර වෙන්න මේක ලෑස්තිලා යන්න එදා යම් ආකාරයට දාවේ ඒ දේ නැවත නැවත සපෙලා දෙන්න. මේ පොදු උපදේශය තමයි නිත්‍ය භාවනාව. නිත්‍යපත භාවනා කරන කෙනාට මේක නැවත පහළ වෙන අවස්ථා ගන්න වෙනතට වැඩි ඉක්මනින් ඉක්මනින් ළඟ ළඟ එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකට තියෙන මේක හරිය කියන එක මේකට වීරත්වයෙන් මේකට මුණ දෙන ගතිය සහ සාදර ගතිය අපි කියන යෝගාවචරය විසින් දක්වන අනුග්‍රහය කියලා. නමුත් මට කියන්න බලන් 70ක් විතර මේකට බයයි. මේකට ආපු ගමන් ඇස් දෙක ඇරලා දමල ගහලා නැගිටලා යනවා. මේ තනිකන් දෝෂේ. පාළු ගතිය. සමහරුගේ හිත කොච්චර මේකට පාළු වෙනවද කියනවනම් නින්දට වැටෙනවා. සමහරුන්ට ඒකාකාරී වෙලා දමල ගහලා යන්න හිතෙනවා. නමුත් සමහරෙකුට මේක අලුත් වීමක් නවමු ගතියක් සෙල්ලක්කාර ගතියක් මේක නැවත නැවත ඇති කර ගන්න ඕනේ කියලා ක්‍රමසාවිදි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි අමාරුයි මෙයාට මෙහෙම වෙයි කියලා කියන්න. වර එක බය වෙච්ච එකට ආයෙ සන්තෝෂ වෙන්නත් ඉඩ තියෙනවා. සන්තෝෂය කියන බය වෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ බය අපුල ඒකාකාරීකම නීරසකම නැතිකරන්න යෝගාවචරයෙන් පැවැත්විය ධර්මයට කියන සද්ධාවට. සද්ධාව නැති එකන මේක ඉක්මනටම ගහලා යනවා. දෙවෙනි එක තමයි සීලය. තමයි සීලක ඉන්න කෙනාට තේරෙනවා මේ සීලය රකින්න නිසයි හිත වික්ෂිප්ත බව නැතුව මේකට යන්නේ කියලා සීලය පිළිබඳව හිත දෙස් දෙනවා නම් තමන්ම තම විචින කරන කෙනාට මේවා දෙයක් ආවත් නැවත සැරේ ගන්න යනකොට හිත අන්‍ය විහිිත වෙනවා වැඩි වික්ෂිප්ත භාවයට වෙනවා වැඩි ඒ නිසා සද්ධාව සීලය සහ සතිය නැවත නැවත වැඩෙන්න කුමක් කළ යුතුද ඒ දේ නැවත කරන්න කියන මිසක්ක සරුවචනාංශේ ලයිස්තුවක් දෙන්නේ නැහැ මේ දේ නැවත ඇතිවීමට කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියන එකයි කියන්නේ. සරයි ගෞරවනීය සාමිනහන්ස දැන් ඉදිරිපත් වුණා වගේම සමාන ප්‍රශ්නයක් තියෙන නිසා මට හිතුණා අහන්න. ස්වාමින්වහන්ස සිත හොඳට තැන්පත් වුණ වෙලාවේ හොඳට අවුව පායලා තියෙන වෙලාවක ඒ මම වාඩි වුණා එතන අවුවත් වැටුණා මගේ ඇඟට ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩමින් මම හුස්ම රැල්ල දිහා හොඳට බලාගෙන හිටියා. මගේ හිත බොහොම තැම්පත් වෙලා තිබුණේ වෙලාවේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ එකපාරට මම ඊට පෙර එහෙම දැකලා නැහැ. සාමාන්‍යයෙන් මම අවුව තියෙන වෙලාවක භාවනා කරනවා නම් ඒ රතු පාටට තමයි මට ඇස් ඉදිරියෙන් එහෙම පෙනිලා තියෙන්නේ. දීප්තිමත් කහ පැහැති ආලෝකයක් පෙනුණා. මට හිතෙන්නේ මං ඇස් වහගෙන හිටියට ඇස් ඉස්සරහෙන් පෙනුණා වගේ. ටික වෙලාවකින් ඒ කහ පැහැති ආලෝකය කොළ පාටට හැරුණා. තව වේලාවකින් දම් පැහැයට හැරුණා. ඒ අතර ස්වාමීන් වහන්සේ මගේ වසාගෙන සිටින ඇසුත් ඉදියෙන් තවත් මොකක් මට ඒක විග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. තිරයක් වගේ තියෙනවා කියලා ඉදිරියෙන් ටීවී එකක් දාලා තියෙනවා නම් අපිට ටීවී එකේ රූපරාමු පේනවා. අන්න ඒ වගේ අර ත්‍රිමාන ඡායාරූපය දිහා අපහසුයෙන් බලාගෙන ඉන්නකොට ඒකාග්‍ර වෙලා පේන්නේ. ඒ වගේ දැඩි අවධානයකින් මං එහෙම බලාගෙන ඉන්නකොට දැන් මම ආනාපාන සතියත් වඩනවා. ආයෙත් අර අර දර්ශනයක් පේන්නේ පැහැදිලි. තිරයකින් වැසුණු චිත්‍රපට ශාලාවක් තිරයක් වහලා තියෙනකොට එහා පැත්තෙන් චංචලව මොනවදෝ පේනවා වගේ එහෙම පෙනුණා. මං මට හිතුණා හරි දැඩි අවධානයකින් හිත ඒකාග්‍ර කරන් ඉන්නකොට ඒ මොනවද කියලා පැහැදිලිව පෙනෙයි කියලා. ඒක නිකන් දෘෂ්ටි මායාවක්ද කියලා බලන්න මම ඇස් ඇරියා. මෙතනදි මට බාධාවකුත් සිද්ධ වුණා මේ අර බාහිර සතුන්ගෙන්. මේක ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද කොහොමද මේක ඉදිරිපත් කරන්නේ? ඒක ස්වාමීන් වහන්සේ මට එහෙම හොඳට සතිමත්ව ඉන්න වෙලාවේ ආනාපාන සතියට අවධානය යොමු කරන් ඉන්න වෙලාවේ ඊටමත් දීප්තිමත්ව ආලෝකයක් පෙනුණා මොනවදෝ චංචලව ඊට එහෙන් පෙනුණා තිරයක් ඇරලා බලන්න පුළුවන් වගේ වැසූ තිරයකින් පේනවා වගේ තවදුරටත් ආනාපාන සතියට හිත යොමු කරනකොට ඒක තවදුරටත් පැහැදිලිව පෙනෙයි කියලා හිතුණා. එතකොට ටික වෙලාවක් යනකොට මට බාධාවක් ආවා මේ සත්තුන්ගෙන්. ඒක නිසා මම ඒ එතනින් මිදුණා. ඒ වෙනකොට මට බාහිර බාහිරය ගැන අවධානයක් තිබුණේ නැහැ. මම ආනාපාන සතියේ හිටියේ. එහෙම වෙනකොට මට හිතෙනවා තවදුරටත් හොඳින් ආනාපාන සතිය වඩනකොට මේ මොකද්ද පේන්නේ කියලා පෙනෙයි කියලා හිතුණා. මචං මේ ප්‍රකාශය කරන්නේ ප්‍රශ්නයක් මුවාවෙන්ද නැත්නම් භාවනාවේ අත්දැකීච්ච අත්දැකීම සභාගත කරන අදහසින්ද ඉදිරිපත් කරන්නේ? ස්වාමිනාගේ මට ඒ මොකක්ද පෙනුනේ එහෙම වෙනවද ඒක භාවනාවේ දියක්ද නැත්නම් මොකක් හරි දෘෂ්ටි මායාවක්ද මොකක්ද කියලා. හැබැයි මම හොඳ සතියෙන් හිත තැම්පත් ස්වභාවයෙන් හිටියේ. නමුත් ප්‍රධාන චෝදනාවක් තියෙනවා. මේ විස්තර කරන්නේ ආනාපානෙ නෙවෙයි ආනාපානෙ බාධා කරන්න ආපු එකේ අලගේ මොලගේ ගැන ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් ඒ අතරමැද ආනාපානෙ පෙන්වයි කියලා වාක්‍ය තුනක් කියුණා. ඒ අතරමැද මොකක්ද ආනාපානෙ කොහොමද පෙනෙන්නේ ආනාපානෙ කියන එක එක වචනයක්වත් විස්තර කළේ නැහැ. ඒතකොට තේරෙනවද ආනපාන කුඩම්මගේ සැලකිලි මේ පේන දේවල් ගැන ඉස්තරාත්මක උනන්දුවක් වෙනවා මේ තමයි මායя කියන්නේ මේක තමයි කෙලස් කියන්නේ අපේ බුද්ධ පාක්ෂික ගතිය කියන්නේ නික්ලේශී ගතිය කියන්නේ මේ මොන උලිහිලි පෑවත් මොන මාරාවේශ පෑවත් මොන 18 සනි නැතුවත් අපිට පුළුවන් මේ අතරමැද කහ පාට එළිය තිනකොට ආනපානෙ කොහොමද කොළ පාට එළිය තිනකොට ආනපානෙ කොහොමද තිරයක් වගේ වෙනකොට ආනපානෙ කොහොමද කියලා හැම එකෙදිම ආනාපානයේ විස්තර බලන්න ගියා නම් අපේ ගමන තවදුරටත් ඍජු ඒ වගේම නිර්මල නික්ලේශී වෙනවා මේ වෙලාවේදී මේ පේන දෙහි අස්ත්‍ර විස්තර හොයන්න යෑමමයි කාමච්ඡන්දේ කියන්නේ ඒ වෙනකොට ඒකාකාරීව තියෙන අරමුණේ සරණපැතීමයි ඒකාග්‍රතාවය කියන්නේ. ඒකෝදි භාවය කියන්නේ. ඉතින් සම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ නැතුව මට මේක කියලා දෙන්නත් බෑ. නමුත් අර ඒ ධර්ම උනන්දුව කෙලස් උනන්දුවක්. ඒ වෙලාවට කරන්න තියෙන්නේ ලෑස්තිලා යන්න ඕනේ මේ නානා රුදු වේසමවා මඟ අවුරනවා. ඒව සමහරව හරි ප්‍රියයි, හරි ජනප්‍රියයි, හරි গুপ্তයි, හරිම මේ මැජික්. නමුත් ආනපානෙ තියෙනවා. ඒ දැකපු එක ලොකු ජයග්‍රහණ. නමුත් ආනාපානේ විස්තර නොකියන්නේ හිතේ තියෙන ගොළුකම, හිතේ තියෙන කුඩම්මගේ සැලකිල්ල ඒක කෙලෙසයක් වශයෙන් දකින්න ඕන. නිසා බලන්න ඕන මට පැහැල්ලුවක් පෙන්නුනත්, බර ගණක් පෙන්නුනත්, කහ පාට පෙන්නුනත්, කොළ පාට පෙන්නුනත්, නිල් පාට පෙන්නුනත්, ඒ හැම බාධාවක් නටනකොට ඊට සාපේක්ෂව ආනාපානෙ කොහොමද පේන්නේ කියලා විස්තර කියන්නේ ගිය දවසේ අරසව තියෙනවා. මේ අනාරක්ෂිත අගෝචර භූමිය තමයි මේ විස්තර කරන්නේ. ගෝචර භූමිය ඒක මේ විස්තර කරන්න කරන්න ගෝචර භූමියට අනදර වෙනවා. නොසලක හැදීමක් වෙනවා. ඒක නිසා මෙතන දැන් ඔය කතා කරන්න ඇතුළත තියෙන සැකයක් සුද්ධ වියතු කමටහන තමයි මේ ඔක්කොම විස්තර හොයන්න යාම නිසා ආනාපානයට අනදර වෙලා ආදර ලැබිය යුතු අම්මා තාත්තා එයාට අනදර කරලා තියෙනවා. ඒ මොකද කමඨාන සුද්ධ වෙලා තිබිලා නැහැ. දැන් අනිත් දවසේ කමඨාන සුද්ධ වෙලා ගියත් ওই වැඩේම වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ තරම්ම කෙලස් කියන්නේ හරිව මායාකාරී දෙයක්. කවදා හරි හිතන්න මේක එනකොට මට කකුලේ වේදනාවක් ආවා නැත්නම් සැපක් ආවා. කහපාට නිල් පාට ආලෝක ආවා. නැත්නම් নানা ආකාර සද්ද මනාපමනාව. මේ ඔක්කොම චීදි මට ආනපාට යන්න පුළුවන් කොහොමද එතකොට ආනපාන කියන එක මම කියන්න ඕනේ කියලා. ඒ ඉන්ද්‍රකීලයක් වගේ කලියුත් පිළිබඳ විශ්වාසය එනකොට අපි කියනවා ධර්ම ආරක්ෂාව ලැබිලා. දැන් අපි අනාරක්ෂිතයි මොකද අපි මේ ආගන්තුකව ආපු දේ ගැන යෝසිලිලාරෙන් කතා කරන්නේ. දැන් තුන් සැරයක් එකම දේ කිව්වනේ. මතකද? මෙහෙම වුණා ආය අහනකොට ආයෙත් ඒක වුණා කියනවා ආයෙත් ඒක වුණා කියනවා. ඒ කියන්නේ අපි අවධානය කියලා තියෙන්නේ බාධාවටයි ඉනිමඟ දීලා පෙළදී. බාධාවටයි ඉනිමම් බැලලා දෙන්නේ. ආනපානේ කර වෙලා. ආනපනේ අනදර වෙලා. ආනපනේ උඩම්මගේ සැලකෙවි. දැන් අපි හරි ගස්ස ගන්නවා. මං නැවතත් කියනවා හරි ගසගෙන ගියත් ආයෙ වරදින්න පුළුවන්. කමන්නේ කවදා හරි මේ ඔක්කොම තියදී මං ආනාපානෙටමයි උදව් කරන්නේ ආදර කරන්න කියලා ගිය දවසේ ඇත්තට මේක භාවනාවක් නෙමෙයි ඒක දෘෂ්ටියක්. යනකොට ඇති වෙන දෘෂ්ටි කෝණේ වෙනසක් වෙච්ච දවසේ එකකින්වත් බාධා වෙන්නේ නැහැ. මොකද අවධානය මෙතනදී පිරිසිදු තේරුණාද මම මේ කියන කාරණා? හොඳයි. මම ඔය ඉස්ලා ප්‍රශ්න දෙකක් ඔය අදාළව ලියවිලා තිබුණා. ඒකයි මම කිව්වේ මේ ප්‍රශ්න ලියපු කට්ටිය පුළුවන් නම් කරුණු ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කරා නම් මේ විදිහට අපිට විවරණය කරගන්න පුළුවන්. එතකොට අපිට දැනගන්න ඕනේ කිසිම වෙලාවක අපිට මේ එන අරමුණු පේන දේවල් මතින් පිම්පව් දෙක වෙන්නේ අපි ඒවට දක්වන ආකල්පෙමත් තමයි. ඒ වගේ පිම්පව් නැහැ. අපි මේ වැරදියක උඩ තියන්නට නගත්තොත් අපි ඒකාන්තයෙන් අකුසල් රැස් කරනවා. හරියකට යන්නේ නැති වෙන්නයි මේ සංසාරේ හැදිලා තියෙන්නේ. හරියකට මග ඇරිලා මේ වැරදි දේ විස්තර හොයන ලෝකයක් අපි ළඟ තියෙනවා. ඉතින් කමඨාන් සුද්ධ කරන කෙනා භාවනා කරගෙන කෙනා කමඨාන් සුද්ධ වෙච්ච කෙනා යනකොට දැනගන්න ඕනේ මේ ඒකාකාරී කියලා මූල කර්මස්ථානට අනදර කරන්න එපා විචිත්‍රයි කියලා පිට දේවල් ගැන හොයන්න යන්න එපා පුළුවන් තරම් ඒකාකාරී වුණත් ආනපාන මම ඉන්න ඕනේ කියලා කිව්වොත් තණ්හා වෙනුවට රාගය වෙනුවට විතරාගීකමක් ඇති වෙන්න ඉඩ තියෙනවා දැන් අපිට වෙන සභාවට වෙලා අවස්ථාව හැටියට ඉදිරිපත් ප්‍රශ්න නැත්තම් අපිට මෙතන ඉඳලා 3 දක්වා කාලය සක්මන් සඳහා ගත කරන්න පුළුවන්. අපි 3ට නැවත රැස් වෙනවා මෙතන සාමූහික භාවනාවක් සඳහා උපාසක මහතුරුන්ට කැමති නම් උඩහා ගිහිල්ලා සක්මන් භාවනා පරයන්ක භාවනා කරන්න පුළුවන්. මෙහි ඉන්න උපාසකම්මලා කාන්තාපක්ෂේ අපි නැවත මෙතන තුනට රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා. ඉතින් ඒ ප්‍රකාශ කිරීමත් එක්ක පළවෙනි අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. සමහර විටක හෙට මට උදේවරු ගමනකට ගිහිල්ලා එන්න තියෙනවා හදිසි කොළඹ. මම වැඩේ යන විදිහට මම මෙහෙට වැඩමුළු සංවිධායකට හරි සම්බන්ධීකරණයට හරි දැනුම් දෙන්නම්. එහෙම වුණොත් අපි මේ පැය පරියන්කයකට දාලා ඊගා පැය ධර්ම සාකච්ඡාවට ගන්න පුළුවන්. එකට ඉස්සලා එන්න පුළුවන් වුණොත් අපිට මේ අද කරපු වැඩේම කරන්න පුළුවන්. ඒක මේ මම මේ වෙලාවේ පූර්ව දැනුදීමක් විතරයි කරන්නේ. දැම්ම මට කියන්න බෑ වෙදෙන වැඩවල හැටියට. ඒ නිසා හෙට එකේ සිට දෙක දක්වා පරියන්කයක් කරලා දෙකේ තුනේ සිට හතර දක්වා ධර්ම සාකච්ඡාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒක මතක ඉස්සරහට එන විදිහට මතක් කරන්නම් කියලා මට මතක් කරන්න පුළුවන්. මේ දැනුම් දීම් දෙකෙන් පස්සේ අපේ ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. අපි තුනට රැස් වෙනවා කියන පූර්ව දැනුමත් එක්කම අපි නිමාවත් එක්කම සියලු දෙනාටම තෙරුවන් සරණයි සම්බන්ධ වෙච්චි කියලා මතක් කරන්න කැමතියි. තෙරුවන් සරණයි